නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දයි මේ සඳ කාලේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ නල වර්ගයේ 9 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ නම නමානකාම සූත්‍රය. මාන්නකාරයාට සංසුම් බවක් නැත. නොසන්සුන් තැනැත්තාට නුවණක් නැත. තනිව වනයේ සිටියත් ප්‍රමාදියා සසර තරණය නොකරයි. නියතමානී වූ සංසුන් සිත් ඇති සියලු උපදී වලින් මිදුණු උදකලාව වනයේ වසන අප්‍රමාදියා සසර පරතරට පැමිණේ කියන එක තමයි මේ සූත්‍රයේ තියෙන සරල විග්‍රහය. අපි දන්නවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය දෙවිවරු විසින් තථාගතයන් වහන්සේට කියන ලද කාරණා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දේවතුන් විසින් ඉදිරිපත් කළ নানা ප්‍රකාර කාරණා තමයි මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ පුරාම සඳහන් වෙලා තියෙන්නේ. මේ සූත්‍රය තුල මේ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට විශේෂ කාරණාවක් සඳහන් කරනවා. ඒක තමයි මේ පුද්ගලයෙක් තුල පවතින්න පුළුවන් මේ මාන්න්‍ය සහ එම මාන්නය කරන කොටගෙන මේ පුද්ගලයෙකුට වෙන්න පුළුවන් අගතිගාමීත්වය පිළිබඳව මේ దేవතාවා දේශනා කරනවා. මාන්නකාරයාට සංසුම් බවක් නැත. එනම් මේ සංසුම් භාවය කියන ಗುಣධර්මය සංසුන් ඉඳුරන් ඇත්තෙක් වෙන්න ඕනේ කියන මේ ಗುಣධර්මය මේ මාන්නයට සම්බන්ධ කරලා මේ దేవතාවා කියන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද කියන එක විශේෂ කාරණාවක්. මාන්නය තියෙන කෙනෙක් මේ ලෝකේ සංසම්භාවයටපත් වෙන්නේ නැල්ලු. මාන්නය කියලා කියන්නේ මොකද්ද? පුද්ගලත්වය. එනම් පුද්ගල ස්වභාවයට තමයි මාන්නය කියලා කියන්නේ. අපේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පුද්ගලයෙක් ඉන්නවාය. මේ තනත්තා මම වෙමි මටයි අයිති මේක මගේ කියන හැඟීම Taman තුළ ඇති කරගත්තොත් අන්න මේ මානසික ඇඟීමට තමයි මාන්නය කියලා කියන්නේ. මාන්නය ඒ කියන්නේ මා කියන එහෙම නැත්නම් මම කියන තමකම මුල් කරගෙන ඇතිවෙන්නා වූ ස්වභාවය. එනම් නමානකම සූත්‍රය කියලා කියන මේ සූත්‍රයේ අර්ථය තමයි මේ මාන්න්‍යකම කියන එක. එනම් මේ සංසුම්භාවය මේ මාන්නයත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙලා තියෙන ක්‍රමවේදය පිළිබඳව විද්‍යාත්මක ගවේෂණය කරනකොට අපට පේනවා මේ ලෝකයේ සෑම දුකක්ම සෑම කරදරයක්ම වේදනාවක්ම විඳින්න සිද්ධ වෙන්නේ මේ මාන්නය කියන තමකම තිබුණොත් විතරයි. දැන් බලන්න පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වාම ප්‍රාණඝාතනයක් වෙනවා. මේ ප්‍රාණඝාතනය ඇයි වෙන්නේ? මොකටද මේකට හේතුව කියලා බලනකොට අපි දන්නවා ප්‍රාණඝාතනය කරන්න බෑ द्वේෂයක් නැතුව. Tamanට වෛරයක් තියෙන්න එපා නැත්නම් සතෙක් මැරෙන්නේ මා කරුණාවෙන් මෛත්‍රියෙන් පෙරිලා අපේ සත්තුන්ට ආදරෙන් කරුණාවෙන් සලකනවා නම් ප්‍රාණයක් නැසෙන්න බෑ. ජීවිතයක් විනාශ වෙන්න බෑ. එහෙනම් මේ ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සික්ඛපදයේ කැඩෙන්න ප්‍රධාන හේතුව තමයි අපි තුල පවතින द्वේෂ සාගත වෛර සාගත ස්වභාවය. දැන් අපට තේරෙනවා පාණාතිපාතා සික්ඛපදයේ සමාදි වෙන්න නම් මේ द्वේෂය අයින් කරන්න ඕනේ. මේ द्वේෂය අයින් කරන්න බෑ. ඒකට හේතුව දැන් द्वේෂය කියන්නේ ප්‍රතිඵලයක්. ද්වේෂය අදණ්ඩ යනකොට අපට තේරෙනවා පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයෙක් නැතුව ද්වේෂයක් ඇති වෙලා තියෙන්න බෑ. කෙනෙක් හිටියොත් විතරයි ද්වේෂය තියෙන්න පුළුවන්. එතකොට මේ කෙනා නැති කරන්න බෑ මේ කෙනාට ඒ කෙනා ඉන්නවාය කියන නිර්මාණයක් තියෙන ඒ කියන ස්වභාවයක් තියෙනවා. එහෙනම් Taman තුල මම ආවල් නමින් අඳුන්නන මම ආවලා මට ගෞරවයක් තියෙනවා මට වටිනාකමක් තියෙනවා අධ්‍යාපනයක් තියෙනවා මම මේ වාගේ කියලා Taman තුළ අටගත් ස්වභාවය තමයි කාලයක් යනකොට මාන්නය බවට නිර්මාණය වෙන්නේ මේ මාන්නය තියෙනකොට පුද්ගල ස්වභාවයක් නිර්මාණය වෙනවා මේ නිර්මාණය වෙච්ච පුද්ගල ස්වභාවය තුළ පවතින මාන්නය මුල් කරගෙන ලෝභ, දේශ, මෝහ, රාග, වෛර කියන අකුසල කර්මයන් අට ගන්නවා. ඒ ද්වේෂය කියන අකුසල කර්මයේ හේතුව නිසා අටගත් කාරණාවක් තමයි මේ පාණාතිපාතා කියන ධර්මතාවය. එහෙනම් මේ ලෝකේ අපට තේරෙනවා මේ මාන්නය කියන එක අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. අපගේ ජීවින්ගේ පැවැත්මත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. එහෙනම් අපට සිල් රකින්න ඕනේ නම් ඉස්සෙල්ලාම අපි කරන්න තියෙන වැඩේ තමයි මේ පුද්ගල ස්වභාවය අයින් කරන එක. පුද්ගල ස්වභාවය අයින් කරනකොට මාන්නය අයින් වෙනවා. මාන්නය අයින් වෙනකොට ලෝභ දේශමෝ අයින් වෙනවා. ලෝභ දේශමෝ අයින් වුණාම සිල් කැඩෙන්නේ නැහැ. තියෙන ශික්ෂාපද ටික බොහොම ලස්සනට පරිස්සමට ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් අපගේ දෛනික ජීවිතවල මේ මාන්නකාරයාට සංසුම් බවක් නැත කියන මේ దేవතාවාගේ ප්‍රකාශය කොච්චර දුරට සත්‍යද ස්ථීරද කියලා බැලුවොත් අපගේ ජීවිතවල මේ මාන්නය කියන පුද්ගල ස්වභාවය අටගත්තොත් කිසිම දවසක අපට නිදාසේ සංසුන් වෙන්න බෑ. අපි ගෙදරක ඉන්නකොට මමයි වැඩිහිටියා මමයි කුළුඳුල් පුත්‍රයා මට තමයි මේ ගෞරවය තියෙන්නේ කියලා මාන්නයක් අදාගෙන ඉතියාම අපේ දුස්සීල භාවය නිසා දෙමව්පියෝ බාලයන්ට ආදරෙන් කනුකම්පාවෙන් සලකන්න පටන් ගත්තොත් දැන් මෙතන මොනවද ඇති වෙන්නේ? द्वේෂය. ඒ ආයත දෙන සෙනෙහස මට ලැබෙන්නේ කියන ලෝභය. එහෙනම් මේ gedara මට කිසිම දෙයක් අරියට සැලකෙන්නේ නැහැ. මගේ කුළුඳුල් බව මිනිස්සු පිළිගන්නේ කියන මේ ලෝභය, ద్వේෂය නිසා එයා මුලා වෙනවා, මාන්නයට ගන්නවා. සමහර විට ඒ සෙනෙහස පාන සලකන දෙමව්පියෝ මෙයාගේ අතින් නැති වෙන්න පුළුවන්. වැඩිපුර දෙමව්පියන්ගේ ආදරය, කරුණාව, මෛත්‍රිය ගන්න දරුවාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඌලගෙන ඉන්න බැරුව මෙයා নানা ප්‍රකාර වැරදි වලට පැටලිලා මෙයාගේ ජීවිතය නිකරුණේ විනාශ වෙලා යන්න පුළුවන්. එහෙනම් මේ මාන්නය කියන එක අපගේ ජීවිතයේ කොච්චර නොසන්සුන් භාවයක් ඇති කරනවද කියලා කිව්වොත් අද අපගේ ජීවිතයේ නිවන් දකින්න බැරි ප්‍රධාන හේතුවත් මේ මාන්නය. මේ මාන්නය ගොඩාක් ක්‍රමවේද වලින් අපි තුල निराකරණය වෙලා තියෙනවා. තම්පත් වෙලා තියෙනවා. ඒකෙන් එකක් තමයි Tamanට මේ සියලුම ස්ථානවල ගෞරව ප්‍රශංසා නම්බුනාම කීර්ති ලැබෙන්න ඕනේ. අපි කියනනේ ආත්ම ගරුත්වය කියලා. මේ ආත්ම ගරුත්වය මුල් කරගෙන අටගත්ත ඒ මාන්නය තමයි මේ බෞලව මේ සෑම කෙනා තුළම දකින්න ලැබෙන්නේ. අනේ මට මේ මගේ මාන්නය නැති වෙන විදිහට කතා කරොත් නම් මට තරහා යනවා. ප්‍රසිද්ධියේ මගේ අඩුපාඩු කිව්වාම මට දොස් කිව්වාම මට නින්දාවක් ඇති වෙනවා. ඒ නින්දාව, ඒ අගෞරවය මට ජීර්ණය කරන්න බෑ. මම පලි ගන්නවා මේ මොන තැමෝගෙම. දැන් බලන්න මේ தত্ত্বය කොච්චර බරපතලද කියලා. අපි මේ ලෝකයේ මේ මාන්නය කියන මේ අකුසල මූලධර්මය නැති කරන්නට අපට පුරුදු කරන්න පුළුවන් එකම පියවරක් තමයි යටහත් පාත්කම. අපි කිසිම කෙනෙකුට පුද්ගල ස්වභාවයක් ඇති කරන්නේ නැහැ. කාගෙන්වත් පරිගන්න වෑයම් කරන්නේ කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්නේ කියන ප්‍රතිපත්තිය මත අපි මේ හැම දෙයක්ම අත්හැරලා ජීවත් වෙනවා නම් මේ ලෝකේ අපට තවත් අදණ්ඩ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. තමකම නැතුව ජීවත් වෙන කෙනෙකුට මාන්නේ නැත්තම් සිල් කැඩෙන්නේ නැත්තම් සිල් කඩන්න කෙනෙක් ඉන්න එපාය සිල් කැඩෙන්නේත් නැත්තම් එයාට මේ ලෝකේ කර්ම නැහැ නැවත ඉපදෙන්න. සිල් කැඩෙන්න ඕනේ. එහෙම නැත්නම් සිල් රැකෙන්න ඕනේ. මේ කාරණා දෙක වුණොත් එයා ඉපදෙනවා. සිල් රැකුණොත් මොකද්ද වෙන්නේ? දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා. සීලවන්තයි. ගොඩාක් සිල් කැඩෙනවා. දුස්සීලවන්තයි. ඒ නිසා සතර අපායේ තිරිසන් ලෝකවල, പ്രേත භූත ලෝකවල ඉපදෙනවා. එහෙනම් අපගේ ජීවිතයට ප්‍රධානම හේතුවක් තමයි මේ දුකට හේතුවක් තමයි මේ මාන්නය කියන ස්වභාවය. මිනිස්සු මට බැන්නා. මිනිස්සු මට මේ විදියට කිව්වා. මිනිස්සු මේ මේ දේවල් මට කළා කියන මේ මතකයන් තමයි අද සමාජයේ ගොඩාක් ලොකු ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නේ. අද මේ ලෝකයටම සාමය අවශ්‍ය වෙලා තියෙන ප්‍රශ්නයක් මේ මාන්නේ ප්‍රශ්නේ තමයි. එහෙනම් අපේ ජීවිතවල ඕනතරම් අපට අත්දැකීම් තියෙනවා. මට මූලාසනේ ලැබෙන්න ඕනේ. මමයි ප්‍රධානියා කියන ඒ මාන්නය ඇති වෙනකොට ඒක Tamanට ලැබෙන්නේ නැත්තම් විශාල කැළඹිල්ලක් ඇති වෙනවා. ඕනම විනාශයක් ඕනම දෙයක් කරන්න සූදානම් වෙනවා. එනම් මේ దేవතාවා කියනවා මාන්නය තියෙන කෙනෙකුට සංසුම්භාවයක් නැත කියලා. මේ దేవතාවා කියන මේ මාන්නය මොන වගේ එකක්ද කියලා කල්පනා කරලා බලනකොට අපට තේරෙනවා මේක සංසුම්භාවය නැති කරන මාන්නයක්. දැන් කෙනෙකුට හිතෙනවා මේ කඩේ පැත්තකින් ඇවිදගෙන එන්න ඕනේ කියලා. කඩේ පැත්තේ යන්නේ කවුද? දැන් පුද්ගලයෙක් නැත්තම් කඩේ යන්න කෙනෙක් ඉන්න එපාය. එහෙනම් Taman කඩේ යනවායි කියලා කියනකොටම කඩේ යන්න ඕනේ කියලා හිතනකොටම අන්න යාතුල පුද්ගල ස්වභාවය නිර්මාණය වෙලා ඉවරයි. එයා බාහිර වැඩ රාජකාරීත් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතවල මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන හැම එකක්ම මේ නාම රූප ධර්මයන් එක එකට එකතු වෙලා ඝනදෙනු කරන සෑම මොහොතක් තුළම මේ පුද්ගල ස්වභාවය තමයි අපගේ උත්පත්තිය නැවත නැවත අලුත් කරලා නව උත්පත්තියක් අපට ලබා දෙන්නේ. එනම් අපට පුළුවන්කම තියෙනවා මේ මාන්නය නැති කරලා සංසුම්භාවය ඇති කරන්න. අසුවලා මට බැන්නා. දැන් බලන්න මේක කමඨාන කරන්න ඇති. අසුවලා මට බැන්නා. බනින්න කෙනෙක් ඉන්න එපායි. එහෙනම් කෙනෙක් ඉඳලා නැහැ. එහෙනම් කාටද බැන්නේ? කාටවත් නෙමෙයි. දැන් වෛරයට මොකද උනේ? වෛරය අතුරුදාම් වුණා. කෝපයට මොකද උනේ? කෝපය තුනී වෙලා ගියා. එහෙනම් අපේ ජීවිතේ අපි විරුද්ධවාදියා ඉදිරිකාරයා කියපෝ ඒ මිනිස්යාට සමාව දීලා නිකා ඉන්නවා. ඒතුව ප්‍රශ්න නැහැ. ගැටලු ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. අසුවලා මගේ ඉඩම ගත්තා අසුවලා ගත්තේ ඇත්තටම මගේ ඉඩමද නෑ අම්මා තාත්තා මට දීපු ඉඩම. ඒ අසුවලා ගත්තේ අම්මා තාත්තාගේ ඉඩමද නෑ අපේ දෙමව්පියන්ගේ දෙමව්පියන්ගේ ඉඩම. ආච්චි සීයාගේ ඉඩම. ආච්චි සීයාගේ ඉඩමද ගත්තේ නෑ මුත්තා ඒ මිත්‍ති කියන ඒ කට්ටියගේ ඉඩම තම හරන් තියෙන්නේ. එතකොට මේ මුත්තගේ ඉඩමද ගත්තේ කියලා බලනකොට නෑ එයා කරන්තිනේ මේ මුත්තගේ ඉඩම. එහෙනම් මේ විදිහට බලනකොට මේ ඉඩමේ අයිතිකාරයා කවුද කියන එක තමන්වත් දන්නේ නැත්තම්. ආමු ලෙස මේක මට අයිතියි කියලා ඇති කරගත්ත මාන්නය නේද? අද මේ නඩුවට හේතුව මේ ප්‍රශ්නෙට හේතුව. සංසුම් භාවය අතුරුදාන් වුණා. මේ කොයිදෝ ඉන්න මාන්නයක් නඩත්තු කරන්න ගිහිල්ලා ඒ මාන්නයට අදාළව කරුණාකාරණා ඒක රාශි කරන්න ගිහිල්ලා අපගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අනතුරු වලට කරදර වලට භාජනය වුණා. එහෙනම් මේ මාන්නය අද වර්තමාන සමාජයට විතරක් නෙමෙයි වික්ෂු සමාජයටත් මේක පිළිකාවක් වෙලා මම මේ ආවල් ප්‍රදේශයේ සංගනායක ආවල් විහාරස්ථානයේ විහාරාධිපති ආවල් සේනාසනයේ සේනාසනාධිපති මම අසවල් අසවල් ස්වාමීන් වහන්සේලාගේ නායක හාමුදුරුවෝ කියන මේ මාන්‍ය එහෙම නැත්නම් අපට සන්නස් පත්‍ර වලින් ප්‍රදානය කරන නම්බු නාම කීර්ති නාම ගෞරව නාම මේවා නිසා අද ශාසනයේ ස්වාමින්වහන්සේලාගේ ගුණධර්ම පිරීලා දැන් මොකවත් නැති කොළ කෑල්ල අරගෙන ඇවිල්ලා Taman ළඟ තියාගෙන ඒ කොළ කෑල්ල හැමෝම මයික්‍රොෆෝන් එකකින් කියන්න ඕනේ. පින්කම් වලදී Tamanගේ තනතුරු වලින් එකක් අඩු වුණොත් ඒ හාමුදුරන්ගේ මූණ ටිකක් හොඳ නැහැ. ඇයි Tamanගේ ආවල් ගුණාංගය ආවල් සන්නස් පත්‍රයට අදාළ තනතුර කිව්වේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල ඕනතරම් අපට මේ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙලා ඇති යම් කිසි කෙනෙක්ගෙන් ඔයා කවුද කියලා ඇහුවාම එයාගේ නම කියන්නේ එයාගේ තනතුර කියනවා. මං ආවල් ආයතනේ ආවල් තනතුරේ ඉන්නේ. තනතුරේ මිනිස්සේ කඳුන ගන්න බෑ නම කියන්න ඕනේ. නම කියන්නේ හේතුව ඒ තරම් මාන්නය. එහෙනම් අපේ ජීවිතවල මේ මාන්නය මුල් කරගෙන ඇතිවෙච්ච සෑම ප්‍රශ්නයක්ම ගවේෂණය කරලා බලනකොට අපට පෑදිලිව පේනවා අපේ ජීවිතවල කිසිම සම්සුම් බවක් නැහැ මේ මාන්නය ඇති වෙච්ච දවසේ ඉඳලා. මේ මාන්නය ක්‍රමක්‍රමයෙන් අපේ ජීවිතය ගිල දමනවා එම නැත්තම් විනාශ කරනවා. මේ පුද්ගල ස්වභාවය නැති කරලා අපට සංසුන්කමටපත් වෙන්න පුළුවන්. බලන්න මේ దేవතාවා කියනවා මාන්නකාරයාට සංසුන්කමක් නැහැ කියලා. එහෙනම් මාන්නය කියලා කියන්නේ මේ ලෝකේ සෑම නාමයක් රූපයක් සමගම ගනුදෙනු කරන ස්වභාවයක්. මේ ස්වභාවය තුළ මාන්නයෙන් ගනුදෙනු කරන මේ තනත්තාට නුවණකුත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එයා මෝඩයි කියලා කියනවා. මොකද්ද මේ මෝඩකමට හේතුව කියලා බලුවොත් එයා ගොඩාක් මාන්නයෙන් කටයුතු කරනකොට එයාගේ සිත ගොඩාක් කැළඹෙනකොට මේ කැළඹිච්ච සිත ගණදෙනු කරනවා ඕනතරම් මේ තියෙන සියලුම ප්‍රශ්නත් එක්ක. ඒ ප්‍රශ්නත් එක්ක ගණදෙනු කරනකොට එයාගේ චිත්ත වීති ගොඩාක් ඇති වෙනවා. සිත ගොඩාක් කැළඹිලා ඉහළ මට්ටමේ කැළඹෙන සිටිවිල්ලක මේ කිසිම දෙයක් විනිවිද දකින්න පුළුවන් කමක් නැහැ. මිනිස්සෙක් යමක් කියන්න හදනවා ඒක කියනකම් ඉවසිල්ලක් නැහැ මැදෙන් මැදෙන් පනලා කතා කරනවා අපට යමක් මිනිසෙක් දැනුම් දෙන්න ඇවිල්ලා තිනවා අන්තිම වෙනකන් ඒ මිනිසයාට ඒක කතා කරලා දැනුම් දෙන්න ඉඩ දෙන්න. එහෙනම් මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කියලා බැලුවාම Tamange බඹයක් විතර උස තියෙන මේ කයට මාන්නේ කියලා පුද්ගල ස්වභාවයක් නිර්මාණය වෙලා ඒ නිර්මාණය වෙච්ච පුද්ගල ස්වභාවය නිසා එයාට මේ ලෝකයේ සංසුම්භාවය නැතුව ගියා. ගොඩාක් නොසන්සුන්ව කැළඹිච්ච සිත තුළ එයාට නුවණකුත් නැතුව ගියා. ඒ කියන්නේ එයාට ඉතන්න බෑ මොකවත්. හරි කලබලයි. මොනම තීරණයක් ගත්තත් ඒකෙන් වැරද්දක් වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ ප්‍රශ්න ගැටලු নানা ප්‍රකාර දේවල් අපට ඇති වෙන්න ඇති අත්දැකීමුත් අපට ඇති. නමානකම සූත්‍රය තුලින් ඒ దేవතාවා කියනවා වනයේ තනිය තනියෙන් ඉතියත් ප්‍රමාදියාට සසර තරණය කරන්න බෑ කියලා ප්‍රමාදියා කියලා කියන්නේ මජ්ජපමා දට්ටානා ප්‍රමාදයි නිවනට ප්‍රමාදයි වනය කියලා කියන්නේ මේ නාම රූප පිරිච්ච ලෝකය වනය කියලා කියන වර්ථය අපි වරදවා තේරුම් ගන්නවා ගස්කොලන් තියෙන තැනක් කියලා නෑ වනේ කියලා කියන්නේ මේ නාම රූප වලින් පිරිච්ච ලෝකයට. කාන්තාරයට ගින් වනගත වෙන්න කිව්වම මේ මිනිස්සු ඉනා වෙන එක ගාක් කොලක්වත් නැහනේ. වැලි වල කොයිද වනයක්? එහෙනම් මේ ධර්මය ලෝකෝත්තර ධනයක්. මේ නාම රූප පිළිබඳව දේශනා කරපු ධර්මයක්. එහෙනම් මේක මේ වනයේ කියන මේ ධර්මය අපට සම්පතක් මොකද්ද මේ ධනය මේ සම්පත කියලා බැලුවාම අපට සංසාර විමුක්තිය සලසන මාවතක් මේක. එහෙනම් අපි කොහමද gedara වනගත වෙන්නේ? අපි කොහමද සමාජයේ නගරයේ වනගත වෙන්නේ? මේ සම්පතෙන් මේ කොහමද අපි වැඩගන්නේ කියලා බලනකොට මේ වනේ කියලා කියන්නේ මේ සෑම තැනම ඇසකන දිවනාසය සමසිත පිනවන්න පුළුවන් නාම රූප වලින් පිරිච්ච දේවල්. එහෙනම් අපේ සිත අපේ පංචකාමයන් එක්ක සම්බන්ධ වෙලා මේ නාම රූප ධර්මයන් තුළින් වින්දනයක් ලබනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා වනේ නෙමෙයි ඉන්නේ නගරේ ඉන්නේ මේ වනේන් එයා වැඩක් කරන්නේ වනේ වැඩ ගන්න නම් එයා වනගත වෙන්න නම් සෑම නාමයක් රූපයක් තුළම තියෙනා වූ ධර්මතාවය විනිවිද දකින්න ඕනේ ඒ ධර්මයතාවය තුලින් අට ගන්නා වූ නිර්වාණ පණිවිඩය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒ වණය තුලින් එයා කමඨං ලබන්න ඕනේ. එහෙනම් අපේ බඹයක් විතර උස තියෙන මේ කය තුල වණය තමයි මේ ඇස මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මා විශාල පැටලවිලිත් එක්ක ගනුදෙනු කරනකොට ඒ පැටලවිලිත් එක්ක උදකලා වෙන්න ඕනේ. කියන්නේ වනගත වෙන්න ඕනේ. තාපසයෙක් වනගත වෙන්නේ ගස් කපන්න නෙමෙයි. තාපසයෙක් වනගත වෙන්නේ ඉඩම් මැනලා විකුණන්න නෙමෙයි. තාපසයෙක් වනගත වෙන්නේ සසර දුක නිවා ගන්න. එහෙනම් මේ නාම රූප පිරිච්ච ලෝකයේ අපේ ඇස් දෙක අපි වනගත කරන්න ඕනේ. සෑම නාම රූපයක් තුලින්ම අසුනවි ජීවත් වෙන ක්‍රමවේදය මේ ඇස් දෙකට උරු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ කන් දෙක අපි වනගත කරන්න ඕනේ. වනගත කියන්නේ උදකලාගත වෙන්න ඕනේ. එහෙනම් මේ කන් දෙකෙන් කිසිම ලෝභ දේශ මොහ රාග වෛර ඇති කරගන්න නැති විදියට මේ නාම රූප ශබ්ද ගන්ධ කියන මේ ස්පර්ශ කරන ආයතනත් එක්ක ඒගොල්ලන්ට කටයුතු කරගෙන යන්න දෙන්න ඕනේ. ඒ විදියට කටයුතු කරගෙන යන්න දෙන්න බලුවන් නම් අන්න බලන්න අපේ කන් දෙක අපි ඉදිරියේ වනගත වෙලා අපගේ නාසය පිළිබඳව ගත්තාමත් දිව පිළිබඳ ආයතනය ගත්තාමත් අපේ සෑම ඉන්ද්‍රියක්ම වනගත වෙන්න ඕනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ దేవතාවා කියනවා සංසුම් භාවය අයිමි කරනවලු සංසුම් භාවය අයිමි වෙච්ච කෙනෙකුට නුවණකුත් නැල්ලු නිවනට ප්‍රමාදයක් ඇති වෙනවලු. ඒ ප්‍රමාදය නිසා මොන වනයේ ගින් එයා කටයුතු කෙරුවත් එයාට නිවන් දකින්නත් බැරිලු. බලන්න මොනතරම් ගැඹුරු ප්‍රශ්නයක්ද මේක කියලා. එහෙනම් අපගේ ජීවිතවල මේ වගේ අප්‍රමාද වෙලා වනගත වෙන්න බැරුව නිවන් දකින්න බැරුව අපි මේ සංසාරයේ ඕනතරම් දුක් විඳින්න ඇති. එහෙනම් නමානකාම සූත්‍රය කියලා කියන මේ සූත්‍රය තුලින් අපට විශේෂ කමඨාණක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩයක් ලැබුණා. කොහොමද මේ මාන්නේ නැති කරන්නේ? මේ මාන්නේ නැති කරලා සංසුම් භාවය අදන්නේ කොහොමද? මේ සංසුම් භාවය තුලින් අප්‍රමාදව වැඩ කරගන්නේ කොහොමද කියන එක තුලින් විශාල අවබෝධයක් අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙනම් නියතමානී මුදු අනතිමානී කියලා කියනවා. එහෙනම් මුරුදු වෙලා නියතමානී කෙනෙකුට සංසුන් සිත් ඇති කෙනෙකුට සෑම උපදි වලින් නිරත වෙච්ච කෙනෙකුට Tamanට පුළුවන්කම තියනවලු උදකලා වනයේ එයාට අප්‍රමාදීව ඈතර වෙන්න. එහෙනම් කවුද මේ ඈතර වෙන්නේ උජිපටිපන්න කෙනා? ගොඩාක් කැප වෙලා Tamanගේ නිවනට වැඩ කරන කෙනා. තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ මිනිසත් භවය වෙනුවෙන් කැප වෙලා වැඩ කරගන්න කෙනා විතරයි මේ ධර්මතාවය තුලින් නිදහස් වෙන්නේ. එහෙනම් උපදි වලින් කියලා වචනයක් විතර පාවිච්චි කරලා තියෙනවා. නියතමානී වූ සංසුන් සිත් ඇති උපදි වලින් කියලා. මොකද්ද මේ උපදි කියලා කියන්නේ විශ්වවිද්‍යාලයෙන් දෙන උපාධියක් පිළිබඳව නෙමෙයි. අපගේ ජීවිතවල අපට මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ අකුසල මූලය ඇසකන දිවනාසය සමසිත කියන ආයතයන් එක්ක සම්බන්ධ වෙලා ඒවා පුදුමාකාර විදියට නැවත නැවත ඉපදෙන්න හේතු හදනවා එසේ හේතු හදනකොට අපට පුළුවන්කම තියෙනවා ඒ හේතු වලින් නිදහස් වෙලා ඒ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන මේ හේතු වලට අසුනෙන්ද ඉඩ නොදී ඒක බේර ගන්න බලන්න අප්‍රමාදීව නිවනට වැඩ කර ගන්නවා එහෙනම් අපේ ජීවිතවල ඕනතරම් අපට අත්දැකීම් තියෙනවා ඕනතරම් අපි ප්‍රශ්න ගැටවලට මුහුණ දීලා තියෙනවා එහෙනම් අපගේ ජීවිතවල මේ මාන්නය තමයි හැමදේටම මුල අසවලාට දුන්නා මට දුන්නේ නැහැ මාන්නය ප්‍රශ්නයක් වස් වලින් මට පිටිපස්සෙන් යන්න උනා මාන්නේ ප්‍රශ්නයක්. ගිලම්පස දුන්නා බලන්න මට හරියට පිළිගත්තේ නැහැ සැලකුවේ නැහැ මාන්නේ ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකයේ සෑම තැනම මාන්නය මුල් කරගෙන සංසුම්භාවය නැතුව යනවා. සංසාරයෙන් එතර වීමේ ඒ වරය අපට නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කොච්චර වනගත වෙලා රුක්ක මූලගත වෙලා ආරණ්‍යගත වෙලා ඉතියත් මේ ලබාපු මිනිසත් භවයේ සංසාර දුක නිවා ගන්න බැරි වෙනවා. එහෙනම් අපේ ජීවිතවල නමානකාම සූත්‍රය කියන මේ සූත්‍රය අපට කමඨාණක් වශයෙන් කරගන්න පුළුවන්. සෑම ප්‍රශ්නයකටම හේතුව මාන්නය මේ මාන්නය අයින් කරන්න ඕනේ. මේ මාන්නය තියෙන තාක්කල් අපට සංසුන්ව ඉන්න බෑ කියලා ධර්මගන්තයේ සඳහන් වෙලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම සංසුන්ව ඉන්න පාස්වෙන් සරලව ජීවත් වෙන්න මේ මාන්නය කියන විස බීජ උදුරලා විසිකරන්න ඕනේ. එහෙනම් මේ නමානකාම සූත්‍රය කියන මේ සූත්‍රය තුලින් අපට විශේෂ කමඨාණක් දේශනා කරලා තියෙනවා. මේක වඩන පිළිවෙතක් ගැන දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සූත්‍රය වඩාගෙන යනකොට අපිට පුරන්න තියෙන පිළිවෙත් ටික මේක දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ පිළිවෙත් ටික හරියට පුරමු. මේ මාන්නය හරියට නැති කරමු. නිවනට අදාළ සෑම උපරවැටියක්ම අපි පාවිච්චි කරමු. ඒ විතරක් නෙමෙයි වනගත වෙලා අපි අවශ්‍ය වැඩ කටයුතු ටික නිමා කරගමු. එහෙනම් අපගේ ජීවිතවල මේ ලබාපු මිනිසත් භවය තුල ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයම මාන්නයෙන් මත් වෙලා ඒගොල්ලෝ නිදාස් කරගන්න පුළුවන් කමක් නැහැ අඩුපාඩු ගොඩ එහෙනම් අපේ ජීවිතයේදී අපි මේ මාන්නේ නැති කරගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කටයුතු වල නිරත වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්නවාමයි. එහෙනම් මේ නමානකාම සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ ඉදිරියේ ඉදිරිපත් කරන මේ దేవතාවාගේ සූත්‍රය තුලින් අපි දැනගත්තා අපට මේ මාන්නේ නැති කරලා මාර්ගඵලවලටපත් වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් මොනවද මෙතන කළ යුත්තේ මොනවද මෙතනදී මා විසින් පිළිපැදිය යුත්තේ කියන කාරණා ටික පැහැදිලි එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ අද ඉඳලා මේ නමානකාම සූත්‍රය නැවත නැවත සීකරලා මේක තුළ තියෙන කමඨාන නැවත නැවත පුරුදු කරලා සෑම දවසක් ගානෙම මේ මාන්නය පොඩ පොඩ අඩු වෙලා මේ ලබාපු මිනිසත් භවයේ තුළ වැඩනිමා වෙලා අමාමා නිවනින් නිවිසනසීම ලබන්නට මේ ගාථා රත්නය මේ ගාථා රත්නය තුළ පවතිනා වූ නිර්වාණ පණිවිඩය කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙමු